ඉතින් එහෙමනම් මේ කාරණා ටික ප්‍රමාණවත් කියලා හිතනවා අද ධර්ම විවරණය සඳහා ඊළඟට අපි සත්‍ය සත්‍යක්‍රියාව සඳහා කාලය ඉක්ම ගියා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු ධර්ම සාකච්ඡාවට පෙර ආතුව සිහිපත් කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා ලබන සතිය සෙනසුරාදා බිනර පුරපසලොස්සක් පොහෝ දිනයයි යෙදෙන්නේ ඒ නිසා ලබන සතියේ අපට ධර්ම සාකච්ඡාව කරන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ පොහෝ දින කටයුතු නිසා. ඒක තමයි පළවෙනි කාරණේ. එතකොට තමන් දන්න කියන අයටත් මතක් කරලා තියන්න ලබන සතියේ ධර්ම සාකච්ඡාව කෙරෙන්නේ. ඊළඟ සතියේ තමයි අපි ඉතිරි කාරණා ටික කතා කරන්න. තව අපිට කරුණු දෙකක් කතා කරන්න තියෙනවා. ඒ තමයි හතරවෙනි කාරණය සහ පස්වෙනි කාරණය. හතරවෙනි කාරණය හැටියට අපි සිහිපත් කළේ අන්‍යයන් වෙනුවෙන් ආශිර්වාද සත්‍යක්‍රියාදී සිද්ධ කිරීම. පස්වෙනි කාරණය තමයි අකුසල විපාකය කොහොමද කමඨහනක් හැටියට පොහොරක් හැටියට අපේ මෙලව ජීවිතය අර්ථවත් කරගන්නටත් විමුක්ති මඟ සලසා ගන්නටත් පාවිච්චි කරන්න කියන ওই කාරණා දෙක අපිට කතා කරන්න තියෙනවා. ඒවා අපි ඉදිරි සතිවල කතා කරනවා. ඒතකොට ලබන සතියේ ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡා පැවැත්තුන් නැති වුණාට බිනර පොය දවසේ තව විශේෂ කාරණයක් අපි सिद्ध කරනවා. අර නිකිනි පොයේ කලා වගේ සත්‍යක්‍රියාව. ඒතොර ඒ සත්‍යක්‍රියාව කරන ආකාරය පිළිබඳව අපි අන්තර්ජාලයේ YouTube නාලිකාවල ඒ පිළිබඳව කෙටි දේශනා දීර්ඝ දේශනා අන්තර්ගත කරලා තිනවා සත්‍යක්‍රියාව කියලා සෙව්වොත් හොයාගන්නට පුළුවන් ඊළඟට ඒ පිළිබඳ විශේෂ ධර්ම දේශනාවක් විකාශනය වෙනවා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ 9 වෙනිදාට ඒ කියන්නේ 10 වෙනිදා පොයේ තියෙන්නේ සැප්තැම්බර් 10 වෙනිදා සැප්තැම්බර් 9 වෙනිදා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ධර්මදේශනාවක් විකාශනය වෙනවා උදේ දවසද කියලා මට හරියට මේක වෙනසන්න බැරි වුණා උදේ විය යුතුයි කියලා මම හිතන්නේ එතකොට පොඩ්ඩක් විමසලා බලන්න ඊළඟට බුදු මග පත්‍රයේ ඒ පිළිබඳ විශේෂ ලිපියක් ඇතුළත් වෙලා තියෙනවා. ඊට අමතරව අපි ධර්ම යාත්‍රා ගෲප් එකේ ඒ සම්බන්ධව විස්තර ආදී සියල්ලක්ම ඇතුළත් කරනවා කැමති කෙනෙකුට ඒකෙන් දැනගන්නට පුළුවන්. එතකොට වෙලාව තියෙන්නේ සැප්තැම්බර් මාසේ 10 වෙනි සෙනසුරාදා බිනරපුර පසළොස්වක පොහොය දිනේ උදේ 6යි 9ට උදේ සත්‍යක්‍රියාව තියෙන්නේ 6යි 9ට. එතකොට පිට රටවල වෙනත් රටවල ඉඳලා සත්‍යක්‍රියාව කරන අය ලංකාවේ උදෑසන 6යි 9 කියන වෙලාව ඒ රටවල් වල මොන වෙලාවද කියලා ගණනය කරලා සකස් කරගන්න. ඊළඟට රාත්‍රී කාලේ සත්‍යක්‍රියාව තියෙන 8යි විනාඩි 8ට ඒ වෙනත් රටක ඉන්නවා නම් ඒ අනුව වෙලාව ගණනය කරගන්න. එතකොට අපි කලින් නොත් සිහිපත් කළා සත්‍යක්‍රියාවට විනාඩි 5කට 10කට විතර කලින් හොඳට සැහැල්ලුවෙන් තමන් ඉන්න තැනක පන්සලේ හරි, ගෙදර හරි, මහපාරේ වාහනයක යනවා නම් පහසු තැනකින් ඉඩකඩ ඇති තැනකින් වාහනේ නවත්තලා වාහනේ ඇතුලේ ඉඳන් හරි කමක් නැහැ සත්‍යක්‍රියාව කරන්න පුළුවන්. ඒතර විනාඩි 10කට විතර කලින් ගතසිත සංසුන් කරගෙන තමන්ගේ ජීවිතේ තමන් අවංකව සත්‍යවාදීව සිහි කරන්නට පුළුවන්. කුසල ධර්ම අකුසලයෙන් වැළකුණු අවස්ථා ප්‍රතිපදාවන් සත්‍යවාදීව සිහිපත් කරලා ඒ සත්‍ය පාදක කොටගෙන තමයි අපි සත්‍යක්‍රියාව කරන්නේ මොකද්ද සත්‍යක්‍රියාව රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට අභ්‍යන්තරයෙන් සහ බාහිරින් පැමිණෙන සියලු උවදුරු දුර වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා කියන මේ අදිෂ්ඨානය අර Tamanගේ සත්‍යවාදී ගුණය පාදක කොටගෙන අපේ නැවත නැවත මේ චිත්ත අධිෂ්ඨානය තමයි විනාඩි කීපයක් සිද්ධ කරන්නේ. එතකොට මේ චිත්ත අධිෂ්ඨානය කළ යුතු වෙලාව තමයි උදේ 6යි විනාඩි 9ට 6යි විනාඩි 9 ඉඳලා විනාඩි කිහිපයක් ඉස්සරහට කරගෙන. රාත්‍රී කාලේ 8යි විනාඩි 8ට. එතකොට ඒ નિયમિત වෙලාවට විනාඩි 5කට 10කට කලින් තමන් වාඩි වෙලා ඒ සඳහා ගතසිත සූදානම් කර ගැනීම අවශ්‍යයි. එතකොට ওই පණිවිඩ දෙක තමයි විශේෂයෙන් සිහිපත් කරන්නට තියෙන්නේ. එhmenan අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.